පිණිසත් ලෝකපාලක ශාසන ආරක්ෂක ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් ධර්මාබෝධයේ පිණිසත් එවැගේම විශේෂයෙන්ම නදීෂ මදුරංග වීරසිංහ පුතණුවන්ට නිදුක් නිරෝගී භව හා දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම සියලු කල්හි දෙවියන්ගේ රැකවරණය ලැබී ඒ පුතණුවන්ගේ ජීවිතය සුරක්ෂිත වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව අද දවසේ මේ පින්කම සිදු කරන්න. ඒ වගේම සුජීවත්ව සිටිනේ මෑණියන් ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කරමින් පරලෝසපත් පියාණන් ඇතුළු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් ඒ වගේම මංගල වීරසිංහ ස්වාමි පුරුෂයාණන් නිලසී වීරසිංහ සඳිති වීරසිංහ මිනිබිරියන් දෙදෙනා අරුණී බන්දුසේන ලේලිය ඇතුළු සියලු දෙනාටම ධර්මාවබෝධයේ පිණිසත් සසුන රකින නිවන් මඟ වඩන බෝසත්වරු ඇතුළු ශාසන දයා ඇති සියලු සත්පුරුෂයින්ට පාරමිතා සම්පූර්ණ කර ගැනීමටත් සම්බුද්ධ ශාසනයේ චිරකාලයක් නිර්පද්‍රිතව පැවැත්වීමටත් මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියන ආශිර්වාදාත්මක අරමුණු පෙරදරි කොටගෙනයි අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ පින්නතුන් විසින් මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන සිදු කරන අද ධර්ම දේශනාවෙහි මාතෘකාව වෙන්නේ සීල පාරමිතාව. එහි පළමු කොටස අපි පසුගිය ධර්ම දේශනෙන් පැහැදිලි කළා. අද එහි දෙවැනි ධර්ම දේශනාවයි සීල පාරමිතාව පිළිබඳව සිදු කෙරෙන්නේ. ඒ සම්බන්ධව අපි සීල පාරමිතාව පැහැදිලි කරන චර්යාපිටක අට කතාවේ දැක්වෙන මූලික විග්‍රහ වාක්‍ය තමයි අද මාතෘකාව හැටියට යොදාගත්තේ කරුණූපාය කෝසල්ල පරිග්‍රහිතං කාය වචී සුචරිතං අත්තතෝ අකත්තබ්බ විරති කත්තබ්බ කරන චේතනාදයෝච සීල පාරමිතා. ප්‍රසීල පාරමිතාව කියලා කියන්නේ කරුණාවෙන් සහ උපාය කෞශල්‍යයෙන් යුක්තව කාය වචී සුචරිතං කායිකවත් වාචසිකවත් සුචරිතේහි යෙදීම දුස්චරිතෙන් වැළකීලා සුචරිතේහි යෙදීම එතකොට ඒක තවදුරටත් පැහැදිලි කරනවා අත්තතෝ අකත්තබ්බ විරති කත්තබ්බ කරන චේතනාදයෝ අර්ථ වශයෙන් ගත්තහම නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම වශයෙන් තමයි මේ සීල පාරමිතාව සම්පූර්ණ වෙන්නේ කියන බවයි එහිදී පැහැදිලි කරන්නේ. දැන් මේ පිළිබඳව මූලික විග්‍රහයක් පැහැදිලි කිරීමක් අපි පසුගිය දේශනාවේ කියන්නේ සීල පාරමිතාව සම්බන්ධ පළමු දේශනාවේදී අපි සිද්ධ කරන්නට යෙදුණා. අද දවසේ පින්නතුන්ගේ අවධානය විශේෂයෙන් අපි යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ අකත්තබ්බ විරති කත්තබ්බ කරණ නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කිරීම කියන මේ කාර්ය. එතකොට අපි නොකල යුතු දේ කුමක්ද කියලා තීරණය කරගන්නේ කොහොමද? කල යුතු දේ මෙයයි කියලා අපි කොහොමද තීරණය කරගන්නේ? දැන් සමාජය ගත්තාම එක එක්කෙනා එක එක විදිහින් දේවල් පිළිබඳව තීරණ ගන්නවා. තම තමන්ගේ රුචි අරුචිකම් මත ඒ වගේම සමාජ සම්මුති මත තමන් දැන ඉගෙනගෙන තියෙන කරුණු මත දීර්ඝ කාලයක් සමාජයේ පැවතුණු විශ්වාස චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය ආදිය මේ බොහෝ දේවල් මත එක් එක්කෙනා කල යුතු නොකල යුතු දේ හැටියට තීරණය කරන දේවල් වෙනස් වෙන්නට පුළුවන්. එතනදී බුදුදහමෙහි පෙන්වා දෙනවා අපි යමක් කල යුතුද නොකල යුතුද කියලා තීරණය කරන්නේ කොහොමද කියලා පැහැදිලි මිනුම් ගන්න. එතකොට එහිදී තථාගතයන් වහන්සේ දක්වන්නේ න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති න පරබ්බ්‍යාබාදාය සංවත්තති න උභයබ්බ්‍යාබාදාය සංවත්තති. තමන්ට අනර්ථය පිණිස නොපවතිනවා නම් අන් අයට අනර්ථය පිණිස නොපවතිනවා නම් දෙපසටම අනර්ථය පිණිස නොපවතිනවා නම් එය කරන්නට සුදුසු දෙයක්. තමන්ට අනර්ථය පිණිස පවතිනවා නම් එහෙම නැත්නම් අනුන්ට අනර්ථය පිණිස පවතිනවා නම් එහෙමත් නැත්නම් දෙපසටම අනර්ථය පිණිස පවතිනවා නම් එය නොකල යුතු ක්‍රියාවක්. ක්‍රියාව සම්බන්ධවත් වචනය සම්බන්ධවත් අපේ චේතනාවන් එහෙම නැත්නම් මානසික ක්‍රියාකාරීත්වය සම්බන්ධවත් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනවා අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ. අපි පසුගිය දේශනාවේදීත් ඒ පිළිබඳව සිහිපත් කළා. එතකොට තමන්ට අනර්ථය පිණිස පවතිනවායි කියලා කියන්නේ කුමක්ද? තමන්ට අර්ථය පිණිස පවතිනවා කියලා කියන්නේ කුමක්ද? අපි මේක කාට කවුරුත් භාවිත කරන වචන වලින් ගත්තොත් ආත්මාර්ථය සහ පරාර්ථය. එතකොට ආත්මාර්ථය කියලා කියන්නේ තමන්ට පටු ලාභයක් ලැබීම, කීර්ති ප්‍රසාද ලැබීම, තමන් රුචි කරන, ප්‍රිය කරන දේවල් ලැබීම කියන පටු අර්ථයෙන් නෙවෙයි බුදුදහමේ ආත්ම අර්ථ කියලා කියන්නේ මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතයේ සැබෑ අර්ථය විනාශ වෙන්නේ නැතිනම් කුමක්ද මනුෂ්‍ය ජීවිතයේ සැබෑ අර්ථය? මනුෂ්‍ය. එතකොට මේ මනුෂ්‍ය කියන අර්ථයෙන් ගිලිහෙන්නේ නැතිව අපට ක්‍රියා කරන්නට පුළුවන් නම් එතන Tamanගේ පැත්තෙන් Tamanට අනර්ථයක් සිද්ධ වෙලා නැහැ. එතකොට පරාර්ථ කියලා කියන්නේ අනිත් අයගේ මනස සංවර්ධනය කරන්නට ඒ සඳහා ඍජුව උපකාර වීම හෝ ඒ මානසික සංවර්ධනය සඳහා කය සුරක්ෂිත කරගන්නට පරිසරය සුරක්ෂිත කරගන්නට අවශ්‍යතා සම්පාදනය කරගන්නට උදව් උපකාර කිරීම හෝ ඒ මිනිස්සෙක් හැටියට කරන අනුග්‍රහයක් යහපතක් පර අර්ථය එතකොට ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථය සලසන්නට පුළුවන් නම් ඒක කල යුතු දෙයක්, එය කිව යුතු දෙයක්, ඒ තීරණය නිවැරදි තීරණයක්, එය ධාර්මිකයි කියලා හඳුන්වනවා. එතකොට අපි කරන කියන දෙයින් ඒ වගේම අපි ගන්න තීරණ වලින් තමන්ගේ මනුස්සකම් කෙලසෙනවා නම්, ඒ කියන්නේ තමන්ගේ මනස පරිහානියටපත් වෙනවා නම්, තමන්ගේ මානසික තත්ත්වය කඩා වැටෙනවා නම් මනස කෙලසෙනවා නම් එතකොට අනුන්ට යහපතක් කරන්න උත්සාහ කළා වුණත් ඒ තමන්ගේ අර්ථය ගිලිහෙනවා නම් ඒක නිවැරදි වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ වගේම තමන්ගේ සිත නිවැරදි තැනක යහපත් තැනක තිබුණා වුණත් අනුන්ට එකෙන් අනර්ථයක් සිද්ධ වෙනවා නම් අයහපතක් සිද්ධ වෙනවා නම් ඒක අර අනර්ථය පිණිස හේතු වෙන නිසා ඒක නොකල යුත්තක් නොකිව යුත්තක් ඒ වගේම ඒ බඳු තීරණ වලට නොඑළඹිය යුතුය. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී යමක් අපි කල යුතුද නැතිද කියලා තීරණය කරන්නේ කොහොමද ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථය දිහා බලලා. ඒතර ආත්මාර්ථ කියලා කියන්නේ ඒ ක්‍රියාව කරන්න සූදානම් වෙනකොට Tamanගේ මානසික తත්වය මොකක්ද? තමන් හොඳ චේතනාවෙන් දෙයක් කරන්න උත්සාහ කරන්නේ. හොඳ හැඟීමකින්ද හොඳ ආකල්පයකින්ද ඒක කරන්න උත්සාහ ගන්න. එහෙම නැත්නම් තමන් සිත කෙලසාගෙන ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, මාන්නෙන් ඒ විදිහට මනස විනාශ කරගනිමින්ද මේ කාර්ය කරන්න හදන්නේ. එහෙම නැත්නම් මේ කාර්ය කරන්න යාමේදී තමන්ගේ හිත ඒ විදිහට කෙලසෙනවද? එහෙම කෙලසෙනවා නම් ඒ කරන ක්‍රියාව Tamanට අනර්ථය පිණිස පවතී. එහෙම නැත්නම් ඒ බඳු වචනයක් ප්‍රකාශ කරනකොට Taman ආවේගකාරීව Tamanගේ මනස විනාශ වෙනවා නම් ඒ වචනේ ප්‍රකාශ කිරීම Tamanට අනර්ථය පිණිස පවතිනවා. යම් කිසිවක් හිතනකොට කල්පනා කරනකොට යම් තීරණයක් ගන්නකොට ඒ තීරණය තමන්ගේ මනස විනාශ කරන්නට හේතු වෙනවා නම් කෙලෙස් මතු කරන්නට හේතු වෙනවා නම් අකුසල් වැඩෙන්න හේතු වෙනවා නම් manussත්වයෙන් පිරිහෙන්නට හේතු වෙනවා නම් ඒ සිතුවිල්ල ඒ චේතනාව එහෙම නැත්නම් ඒ තීරණය ධාර්මික එකක් නෙමෙයි ඒක පැවැත්වත් පවත්වන්නට සුදුසු දෙයක් නෙමෙයි මෙන්න මේ විදිහට අපි නොකල යුතු දේ දැන් මෙතන මේ ධර්ම පාඩේ පැහැදිලි කරනවා අකත්තබ්බ විරති නොකල යුතු දෙයින් වැළකීම. එතකොට නොකල යුතු කියලා අපි කොහොමද තීරණය කරන්නේ? තමන්ට අනර්ථයක් වෙනවා නම් ඒක පැත්ත. එහෙම නැත්නම් අනුන්ට අනර්ථයක් වෙනවා නම් තමන් හොඳ අදහසින් යමක් කරනවා. නමුත් ඒකේ ප්‍රතිඵලය හැටියට අනුන්ට අයහපතක් සිද්ධ වෙනවා. තමන් හොඳ අදහසින් යමක් කියනවා. නමුත් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ලෝකයේ අනිත් අය කා කොටා ගන්න, විනාශ වෙන්න, යුද වදින්න, අනර්ථයක් සිද්ධ වෙන්න ඒක හේතුවක් වෙනවා. තමන් සත්භාවයෙන් යම් කිසි තීරණයක් ගන්නවා. හැබැයි ඒ තීරණය නිසා තව බොහෝ දෙනාට අනර්ථය සිද්ධ වෙනවා. එහෙමනම් ඒ අපේ මානසික தත්ත්වය හොඳ වුණාට ඒකෙන් ලෝකෙට හානියක් සිද්ධ වෙනවා නම් ඒකත් අපි නොකල යුතු දෙයක් ඒක වළක්වා ගත යුතු දෙයක්. මෙන්න මෙහෙම අකත්තබ්බ විරති කියලා කියන්නේ ඒ කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම කියලා කියන්නේ කවර පදනමක් මතද ආත්ම අනර්ථය පර අනර්ථය සඳහා හේතු වෙනවා නම් එය අකත්තබ්බ ඒක නොකල යුත්තක්. එතකොට ඒ බඳු දෙයින් විරති වලකින්නට අවශ්‍යයි. ඒතර මේ සීලේ එක කොටසක්. ඊළඟට කත්තබ්බ කරන කල යුතු දේ කිරීම. ඒතර කල යුතු දේ කියලා කියන්නේ මොකක්ද? යම් ක්‍රියාවක් කරන්නට සිතනකොට යම් වචනයක් කියන්නට සිතනකොට යම් තීරණයකට එළඹෙනකොට Tamanගේ මනස පිරිහෙන්නේ නැතිනම් Tamanගේ මනසේ ගුණය නුවණ අවදි වෙන්නට ඒක හේතු වෙනවා ප්‍රඥාව වැඩෙන්නට හේතු වෙනවා ලෝක ධර්මතාවයන් අවබෝධ කරගන්නට ඒ තුලින් සහාය ලැබෙනවා සුවසේ ගුණ නුවණ වඩමින් හොඳින් යහතින් පවතින්නට එය හේතුවක් වෙනවා නම් අන්න ඒ බඳු දේවල් කරන්නට සුදුසුයි කියන්නට සුදුසුයි බඳු තීරණ වලට පැමිණෙන්නට සුදුසුයි ඒ වගේම ලෝකයේ අනිත් අයටත් ඒ තුලින් යහපතක් සිද්ධ වෙනවා නම් ඒ දේ කරන්නට කියන්නට ඒ බඳු තීරණ ගන්නට යෝග්‍යයි දැන් පින්නතුනේ සමහර අවස්ථා තියෙන්නට පුළුවන් මේ කියන ලද தත්වයට යම් ප්‍රමාණයක් සමීප වෙලා තිනවා එක්තරා මිශ්‍ර තත්වයන්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් සමහර ක්‍රියාවක් තේන්නට පුළුවන් Tamanට අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ අනුන්ට අනර්ථයක් සිද්ධ වෙනවා. එතකොට ඒක නොකල යුත්තක්. තව සමහර අවස්ථාවක් තේන්නට පුළුවන් Tamanටත් අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ අනුන්ටත් අනර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒක අනර්ථය සිද්ධ නොවන නිසා හානිදායක නැහැ. නමුත් ඒකෙන් යහපත් අර්ථයක් සිද්ධ වෙනවද නැද්ද කියන එක අපි විමසා බලන්නට ඕන. යහපත් අර්ථයක් සිද්ධ වෙනවා නම් ඒක වඩා යෝග්‍යයි. හැබැයි අනර්ථයක් සිදු නොවෙනවා නම් ඒක වැරදි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට යහපත සිදුවීමත් Tamanට පමණක් යහපත සිද්ධ වෙනවා අනුන්ට යහපතක් වෙන්නේ නැහැ. හැබැයි අයහපතක් සිද්ධ වෙන්නේත් නැහැ. එහෙමනම් ඒකත් යෝග්‍ය ක්‍රියාවක් යෝග්‍ය තීරණයක් හැටියට අපිට හඳුනා ගන්න වෙනවා අනුන්ට අනර්ථයක් වෙන්නේ නැහැ තමන්ට අර්ථයක් සිද්ධ වෙනවා වැඩි යහපතක් සිද්ධ වෙනවා එහෙම නැත්නම් තමන්ට විශේෂ අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ අනුන්ට යහපතක් සිද්ධ වෙනවා එතකොට තමන්ගේ මනස පිරිහෙන්නේ නැහැ අනුන්ට යහපතක් සිද්ධ වෙලා තියෙනවා එතකොට ඒ தත්වයක් යම් ප්‍රමාණයකට ඒක යෝග්‍යයි නිවැරදි කියලා ගන්නට පුළුවන්. මොකද Tamanටත් අනර්ථයක් වෙලා නැහැ. අනුන්ට අර්ථයක් සිද්ධ වෙලා තියෙනවා. වඩාම ප්‍රශස්ත తත්වය තමයි Tamanටත් අර්ථයක් සිද්ධ වෙන අනුන්ටත් අර්ථයක් සිද්ධ වෙන හැටියට ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම සිද්ධ වෙන හැටියට යමක් කරන්නට පුළුවන් නම් ඒක වඩාත්ම විශිෂ්ට తත්වය. වඩාම උසස් తත්වය. සීලය පිළිබඳව වඩාම යෝග්‍ය හැසිරීම තමයි ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම සිද්ධ වෙන අවස්ථාව. හැබැයි එයින් එක පැත්තකට හරි යහපතක් සිද්ධ වෙනවා නම් අනිත් පැත්තට අයහපතක් නොවෙනවා නම් ඒ தත්වයත් පවත්වා ගන්නට සුදුසුයි කියලා අපට හඳුනා ගන්නට පුළුවන්. හැබැයි එක පැත්තකට අනර්ථයක් සිද්ධ වෙනවා අනිත් පැත්තට විශේෂ අනර්ථයක් නැහැ. ඒතර අනිත් පැත්තට අනර්ථයක් නැති වුණාට එක පැත්තකට අනර්ථයක් සිද්ධ වෙනවා නම් ඒ දේ සුදුසු නැති දෙයක් හැටියට අපට හඳුනා ගන්නට සිද්ධ වෙනවා. ඊළඟට Tamanටත් අනර්ථය සිද්ධ වෙනවා ලෝකෙටත් අනර්ථය සිද්ධ වෙනවා. ඒ తত্ত্বය වඩාත්ම හානිදායක නොසුදුසුම తত্ত্বය හැටියට අපට හඳුනා ගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී අපට පෙන්වා දෙනවා යමක් කරන්න කියන්න තීරණ ගන්න කලින් ඔය විදිහට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන තමන් කරන දෙයින් තමන්ට අනර්ථයක් වෙනවද ලෝකෙට අනර්ථයක් වෙනවද ඊට පස්සේ කරලා ඉවර කරන මොහොතේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒ ක්‍රියාව හසුරුවා ගන්නට උත්සාහවත් වෙන්නට ඒක කරලා ඉවර වෙලත් ඊට පස්සේ ආපහු හැරිලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන ඇත්තටම තමන් හිතපු විදිහට ඒ දේ සිද්ධ වුණාද? තමන්ටත් ඒකෙන් යහපතක් වුණාද විනාශයක් පරිහානියක් සිද්ධ වුණාද? අනුන්ට යහපතක් වුණාද? එහෙම නැත්නම් පරිහානියක් සිද්ධ වුණාද? දැන් සමහර දේවල් අපි කල්ැතුව කල්පනා කළාට හිතුවට අපිට වැටහෙන්නේ නැහැ. හරියට පේන්නේ නැහැ. ඒක සිද්ධ වුණාට පස්සේ තමයි අපිට වැටහෙන්නට ගන්නෙ. මෙතන මෙහෙම ගැටලුවක් තිබුණා නේද? ඒක මම දැක්කේ නැහැ නේද කියලා. ඉතින් එවඳු තැන්වලදී අපි පසුතැවෙන එක නෙමෙයි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා ආවර්ජනා කරලා ඒ අඩුපාඩුව සකස් කරගෙන නැවත එසේ නොවන්නට වඩා අර්ථවත්ව ක්‍රියා කරන්නට සැලකිලිමත් වෙන්නට ඕන. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ රාහුලවාද සූත්‍රයේදී අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී අපට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති එහෙම නැත්නම් සීලය නොකල යුතු දේ කුමක්ද කල යුතු දේ කුමක්ද අපි වලකින්න ඕන මොනවයින්ද අපි පවත්වාගෙන යන්න ඕන මොනවයින්ද කියලා පැහැදිලි මිම්මක් අපට පෙන්නනවා ඒ පිළිබඳව යමක් කරන්න කලිනුත් කරන මොහොතේ කරලා ඉවර වෙලත් කියන పూర్ව මුංචන අපර කියන අවස්ථා තුනේදීම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් සිහිය අවදි කරගනිමින් විමසා බලමින් තමන්ගේ කය වචනය සිත හසුරවන්නට ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒ තැනත්තා තමයි මේ සීලය සම්පාදනය කරන්නට සමත් වෙන්නේ. දැන් මෙතනදී අපි සිහිපත් කළා කය වචනය සිත කියලා. දැන් සීලය සම්බන්ධව සාමාන්‍යයෙන් කතා කරනකොට කාය වචී සංවර. කය සහ වචනයේ සංවරය ගැන පමණයි කතා කරන්නේ බොහෝ තැන්වල. සිතේ සංවරය භාවනාව කියන කොටසට තමයි ඇතුළත් වෙන්නේ. එහෙම වෙන් කරන තැනුත් තියෙනවා. හැබැයි ඒ සිතේ සංවරයත් සීලය හැටියටම හඳුනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අපි පසුගිය දේශනාවෙත් සිහිපත් කළා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසන්නිශ්‍රිත සීලය කියලා සීලේ අවස්ථා හතරක් තියෙනවා. එතකොට ඒකේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම කළ යුතු දේ කිරීම, නොකිය යුතු දේ නොකියා සිටීම, කිව යුතු දේ කීම වශයෙන් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන ශික්ෂාවන් විනය ප්‍රඥප්තියට අනුගතව කය වචනය සංවර කිරීම තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හැටියට එතන හඳුන්වන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය හැටියට දක්වන්නේ චක්කු සෝත ඝාන જીවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් බාහිර අරමුණු ගන්නකොට ඒතනත්තාගේ මනසේ රාග, ద్వේෂ, මෝහ ආදී උත්සන්න වෙන්නට නොදී රාග, ద్వේෂ, මෝහ ඇති නොවන හැටියට ප්‍රඥාව සහ ගුණය වැඩෙන හැටියට ඒ බාහිර අරමුණු පිළිබඳව ක්‍රියාත්මක වීමට තරම් සති සම්පජඤ්ඤය පරිහරණය කරමු. ඒතර බාහිර අරමුණු ගන්නකොට සිහියෙන් සහ නුවණින් තමයි ඒ අරමුණු ගන්න. අරමුණු ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ සති සම්පජඤ්ඤය යුක්තයි. එතකොට ඒ තනත්තාගේ සිත ආරක්ෂා වෙනවා. එතකොට මේක හඳුන්වන්නේ ඉන්ද්‍රිය සංවර සීලය හැටියට. එතකොට වෙන තවත් සතිපට්ඨාන සූත්‍ර දේශනා ආදීයේදී ඒක සතිපට්ඨාන භාවනාව හැටියට හඳුන්වනවා. අනිත් පැත්තෙන් ඉන්ද්‍රිය සංවර සීලය හැටියට හඳුන්වනවා. ඒතර මේ විදිහට කය වචනේ සංවර කිරීම පමණක් නෙමේ සිත සංවර කිරීමත් මේ සීලය කියන කොටසට ප්‍රධාන වශයෙන් ඇතුළත් වෙනවා. ඒ නිසා තමයි අර වැලකීම් මාත්‍රය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි කල යුතු දේ નિවරදිව සිද්ධ කිරීම. දැන් මුල් ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කළා ප්‍රාණඝාතයෙන් වැළකීම කියන තැනදී උනත් සතුන් මැරීමෙන් වැළකීම, ඒ වගේම දඬු මුගුරු ආදීන් සතුන්ට හිංසා කිරීමෙන් වැළකීම, අවියායුධ වලින් සතුන්ට හානි කිරීමෙන් වැළකීම. එතකොට මේ විදිහට වැළකී යුතු කාරණා ටිකක් වගේම අනිත් පැත්තෙන් මානසිකව පුරුදු පුහුණු කරන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒ පාපයට ලැජ්ජා ඇති වෙන ස්වභාවය, ඊළඟට සියලු සත්වයන් කෙරෙහි දයාව ඇති ස්වභාවය, ලජ්ජී දයාපන්නෝ ඊළඟට අවසාන කාරණේ තමයි සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු සත්‍යයන් කෙරෙහිම හිතවත් බවක් මෙත් සිතක් ඇතිව කටයුතු කිරීම. එතකොට අර වැලකිය යුතු කාරණා වලින් අපේ කය වචනය සංවර වෙනවා. මේ පුරුදු පුහුණු කළ යුතු කාරණා වලදී අපේ මනස එයින් සංවර වෙනවා. මනසේ ಗುಣ නුවණ අවදි කරගන්නට ඒ සීලය පදනම් වෙනවා. මෙන්න මේ විදිහට සීලය කියන තැනදී කායික වාචසික මානසික කියන හුන්දරෙහිම සංවරය අපට පුහුණු කරන්නට සිද්ධ වෙනවා. ඒ බඳු පුහුණුවක් තමයි සීල පාරමිතාව හැටියට සංවර්ධනය වෙන්නේ. ඒ මොකද දැන් කය වචනය කොච්චර හසුරුවා ගත්තා වුණත් අපේ මනස ඒ තුලින් සංවර වෙලා නැතිනම් අපි මේ භවය අවසන් කරනකොට මේ ජීවිතයේ අභාව ප්‍රාප්ත වෙනකොට අර කය මෙහි අතහැර යනවා. ඒ කය නිසා ගොඩ නැඹුණු වචන ටිකත් ඒවා අතීතයට ගිහිල්ලා ඉවරයි. අවසානයේ ඒවයින් මනස යම් ප්‍රමාණයකට ශක්තිමත් වුණාද පිරිහුණාද ඒ ටික තමයි ඊළඟ භවයට මූලික ශක්තිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා කය වචනය සංවර කිරීම තමයි ප්‍රධාන වෙන්නේ. හැබැයි කය වචනේ નિවරදිව සංවර කරන්නම් මානසික සංවරය අවශ්‍යයි. එහෙම නොවුනොත් ඒ තනත්තාට කායික වාචසික ශික්ෂණයක් විතරයි පවත්වන්නට පුළුවන් වෙන්නේ. එතකොට ශික්ෂණය සංවරය සහ ගුණය හැටියට මේවා අනුක්‍රමයෙන් වැඩෙන්නට ඕන. ශික්ෂණය කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටින්නට ඒ වගේම නොකිය නොකිව යුතු දේ නොකියා සිටින්නට උත්සාහවත් වෙනවා. හැබැයි මනස එතනට සැකසিলা නැහැ. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් සත්තු මරන්නේ නැහැ. නමුත් ඒ සතා පිළිබඳව ද්වේෂය, කෝපය, වෛරය නැවත නැවත මතුවෙනවා. ඒකට මනසේ කිසිදු සංවරයක් නැහැ. අපි ශික්ෂණ මාත්‍රයෙන් බාහිරින් විතරක් සත්තු මරන්නේ හොරකම් කරන්නේ බොරු කියන්නේ කියන මට්ටමින් කය වචනේ සකසගෙන තියෙනවා හැබැයි මනස ඒ තුලින් සංවර වෙලා නැහැ ඒ මානසික සංවරයත් ඇති වෙනකොට තමයි සීලය වඩා උසස් තැනකට යන්නේ. ඊට පස්සේ මානසික සංවරය වඩා දියුණුවටපත් වෙලා එය මනසේ ගුණයක් බවට පරිවර්තනය වෙනකොට තමයි ඒ සීලය තුළ අපි ස්ථාපිත වෙන්නේ තහවුරු වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඒ සීලය පුහුණු කිරීමේදී අපි සැලකිලිමත් වේත්තේ කුමක් පිළිබඳවද ආත්මාර්ථය පරාර්ථය කියන උභයාර්ථය සඳහා හේතු වෙන විදිහේ දේවල් කරන්නට එහෙම නැත්නම් අවම වශයෙන් තමන්ට අනර්ථයක් සිදු නොවන හැටියට ලෝකයට අනර්ථයක් නොවන හැටියට තමන්ගේ කය වචනය සිත හසුරුවා ගන්නට හෝ අපි දක්ෂ වෙන්නට ඕන. ඒ කියන්නේ අර්ථයක් සිදු වෙන හැටියට හසුරවන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අඩුතරමින් අනර්ථයක් නොවන විදිහටවත් අපි හැසිරෙන්නට ඕන. දැන් අපි හිතමුකෝ උදාහරණයක් හැටියට ගත්තහම යම්කිසි සත්කාරයක් ආරම්භ කරනවා. අපි හිතමු පන්සලේ චෛත්‍ය හදනවා, බුදුමැදුර හදනවා මේ විදිහේ කුසල ක්‍රියාවක් කරනවා. එතකොට අපටත් ඒ කුසල ක්‍රියාවට එකතු වෙලා ඒ කුසලයට සම්බන්ධ වෙලා ඒ කුසල ක්‍රියාව සිද්ධ කරන්න පුළුවන් නම් එය ආත්ම අර්ථය පර අර්ථය පිණිස හේතු වෙනවා. අදුතරමින් අපට එහෙම විශේෂ දෙයක් කරන්න බැරි නම් මේ කරන්නේ හොඳ වැඩක් ඒකට බාධා නොකළ යුතුයි කියන පදනමේ අපට බාධා නොකර සිටින්නට පුළුවන් නම් ඒකත් යහපතක්. එතකොට දැන් අර්ථවත් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒක වඩාම උසස් තත්ත්වයක්. හැබැයි අඩුතරමින් අපට ඒකට බාධා නොකරවත් ඉන්නට පුළුවන් නම් ඒකේ වටිනාකම තේරුම් අරගෙන ඒකත් යහපතක්. මේ විදිහට අනර්ථයක් නොකිරීම සහ අර්ථයක් සිදු කිරීම කියන දෙක අතර යම්කිසි වෙනසක් තියෙනවා. එතකොට අපිට සීලය තුළින් තමන්ටත් ලෝකයටත් යම්කිසි අර්ථයක් සිද්ධ කරන්න පුළුවන් නම් ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථය සම්පාදනය වෙන හැටියට අපේ කය වචන සිත හසුරවන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. ඒ සීලය වඩා උසස් සීලයක්. හැබැයි අඩුම තරමින් අපිට ඒ විදිහට අර්ථයක් කරන්න බැරි නම් අනර්ථයක් වෙන එකවත් වළක්වා ගන්නට ඒක තමයි විරති කියලා කියේ. ප්‍රාණඝාතයෙන් වළකිනවා. අපිට සතුන් වෙනුවෙන් 아무තු යහපතක් කරන්න පුළුවන් වුණත් බැරි වුණත් අනුතරමින් අර විනාශය වළක්වා ගන්න. අපට අනිත් අයට දේවල් පරිත්‍යාග කරන්න පුළුවන් වුණත් බැරි වුණත් අඩුතරමින් ඒ මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරන්න නැතුව අපි වළකිනවා. අන්න ඒ විදිහට නොකල යුතු දේ කියලා හඳුනා ගන්න අපි එතකොට අනුන්ට අනර්ථයක් වෙන දේ, Tamanට අනර්ථයක් වෙන දේ, ආත්ම අනර්ථ, පර අනර්ථ නොකර සිටීම, එයින් වැළකීම විරති සීලයයි. ආත්ම අර්ථ, පර අර්ථ, Tamanගේ මනස සංවර්ධනය කරගන්නට ඒ වගේම අන් අයගේ මානසික ගුණ නුවණ දියුණු කරන්නට අවශ්‍ය දේවල් එතකොට මනස සම්බන්ධව විතරක් නෙමෙයි කය සම්බන්ධව පරිසරය සම්බන්ධව ආහාර පාන ගේ දොර ඉඩ කඩක් මේ සියල්ලක්ම අවසානයේ ගුණනුවණ දියුණු කරගන්නට පුළුවන් විදිහට හසුරුවා ගන්නට පුළුවන් නම් අනිත් අයට ඒ විදිහට උපකාර කරනවා නම් ඒක ආත්ම අර්ථ පර අර්ථ Tamanටත් අනුන්ටත් යහපත පිණිස පවතිනවා දැන් එතකොට මේ తত্ত্বය අපට තීරණය කරගන්නට මිනුම් දඬු තුනක් බුදුදහමේ පෙන්වන කාරණා අනුව අපට හඳුනා ගන්නට පුළුවන්. දැන් අපි කියවනේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා ආත්මාර්ථය පරාර්ථය කියන මේ උභයාර්ථය සඳහා ක්‍රියාත්මක වීම. එතකොට දැන් යමක් අර්ථවත්ද නැද්ද කියලා තීරණය කරගන්නට අපිට ඊළඟට සිද්ධ වෙනවා. ඒතර යමක අර්ථය අනර්ථය තීරණය කරගන්නේ කොහොමද? ඒක යහපත්ද අයහපත්ද? ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ඇති වෙනවද නැද්ද කියලා අපි තීරණය කරගන්නේ කොහොමද? එහි ප්‍රධානම මිම්ම තමයි විශ්ව ධර්ම න්‍යාය. විශ්ව ධර්ම න්‍යාය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය. හේතුඵල ක්‍රියාවලිය. එතකොට අපිට යමක් කුසල්ද අකුසල්ද හොඳද නරකද කියලා තීරණය කරගන්න ප්‍රධාන මිම්ම තමයි හේතුඵල ධර්ම න්‍යාය. ඊළඟට තවමින්මක් තියෙනවා මිනිස්යා විසින් සමාජයේ විසින් හදාගත්තු නිර්මාණය කරගත්තු තව සමහර සම්මුති තියෙනවා නීති තියෙනවා ඒවත් කල යුත්ත නොකල යුත්ත හොඳ නරක තීරණය කරගන්නා වූ කරුණ ඊළඟට තුන්වෙනි මිනුම් දන්න තමයි තමන්ගේ චිත්තාදිෂ්ඨානය මෙන්න මේ විදිහට යමක් කළ යුතුද නොකළ යුතුද කියලා තීරණය කරගන්නට අපිට තවත් ප්‍රධාන මිමි තුනක් බුදුදහමේ දැක්වෙන කාරණා අනුව හඳුනා ගන්නට පුළුවන්. එහි පළමු මිම්ම තමයි විශ්ව ධර්ම න්‍යාය. එහෙම නැත්නම් හේතුඵල ධර්මතාවය. හේතුඵල ධර්මතාවය අනුව කොහොමද අපි හොඳ නරක තීරණය කරගන්නේ? යමක් දූෂිත මනසින් කෙරෙනවා නම් ලෝකයට ඒන් අනර්ථයක් සිද්ධ වෙනවා නම් එතන තමන්ට දුක්ඛ විපාකයක් ඇති කරන්නට හේතු වෙනවා කුමක් නිසාද ඒ වැපුරු දෙහි අස්වැන්න හැටිය. එතකොට දැන් මේක සමාජයේ සම්මුතියක් හැටියට ඒක හොඳයි කියලා තීරණය කරගන්න. තමනුත් ඒක හොඳයි කියලා හිතා ගන්නවා. එහෙම හිතාගත්තට හරියන්නේ අකුසලයේ අකුසලයමයි. ඒබඳු අකුසල් තමයි ප්‍රාණඝාත, අදත්තාදාන ආදී මේ පංච දුස්චරිතය කියලා කියන්නේ සමාජයේ විසින් ඒක හොඳයි කියලා සම්මත කරගත්තා වුණත් ඒ වගේම තමන් ඒක નિවරදි කියලා හිතාගෙන හිටියා වුණත් එපමණකින් નિවරදි වෙන්නේ නැහැ. අදාළ හේතුව ජනිත වුණා නම් අදාළ ඵලය තමන්ට අත්විඳින්නට සිද්ධ වෙනවා. දැන් අපි හිතමු සතුන් මැරීම සුදුසු නැහැ. ඇයි ඒක සුදුසු නැති වෙන්නේ බුදුහාමුදුරුව පැන වූ නිසා නෙවෙයි. වෙන කෙනෙක් පනවා ගත්තු නිසා නෙමෙයි. ඒක යම් කිසි කෙනෙක් පනව ගත්තත් නැතත් පිළිගත්තත් නැතත් තව සතෙකුට ජීවත් වීමේ අයිතිය අපි අහිමි කළා නම් එහි ප්‍රතිඵලය හැටියට Tamanටත් සසර ගමනේ ජීවත් වීමේ අයිතිය අහිමි වෙන්නට අකාලේ මිය යන්නට තව ඒ තුලින් මතුවෙන විවිධ දුක්ඛ පීඩාවන් මතුවෙන්නට එය හේතුවක් වෙනවා. එතකොට මේ වැපුරු දෙහි අස්වැන්න එහෙම නැත්නම් හේතුවට අදාළ ඵලය. ඒක සමාජ සම්මුතියක් මත නෙමෙයි. දැන් සමහර රටවල් වල දරුවෙක් අපි හිතමු මව් කුසේ වැඩෙනකොට ඒ දරුවා අංග විකෘති නම් ඒ දරුවා විනාශ කරන්න පුළුවන් මව්පියන්ට කැමැත්තෙන් මව්පියන්ගේ එකඟත්වයෙන් ඒ අය කැමති වෙනවා නම් වෛද්‍යවරයෙකුට මතක් කරලා අර දරුවා වර්ධනය වෙන්නේ නැතිව අහෝසි කරන්නට පුළුවන් කියන යම්කිසි සම්මුතියක් යම් රටක් අපි හිතමු සම්පාදනය කරගන්න. එහෙම නැත්නම් සම්මත කරගන්න. දැන් රටේ නීති අනුව එතකොට අපි දෙවනුවට කිව්ව කාරණේ තමයි පොදු සම්මුතිය හෝ රටක නීතිය. නීතිය අනුවත් අපි හොඳ නරක තීරණය කරගන්නට අපට පුළුවන් වෙනවා. හැබැයි සමහර දේවල් නීතියෙන් සම්මත වුණා උනත් හරියන්නේ නැහැ. ඒක හේතුඵල කියන මූල ධර්ම න්‍යායට අනුව අනර්ථකාරී ප්‍රතිඵලයක් නම් ඇති කරන්නේ ඒක සමස්ත ජනතාව විසින්ම හොඳයි කියලා සම්මත කරගත්තත් වරද වරදමයි. ඒ නිසා වඩාම ප්‍රධාන වෙන්නේ විශ්ව ධර්ම න්‍යාය. අනිත් කාරණා දෙක අවශේෂ කාරණා. අනිත් කාරණා දෙක කියලා කිව්වේ සමාජ සම්මුතිය සහ නීතිය අනිත් එක තමන්ගේ පුද්ගලික අදිෂ්ඨාන පුද්ගලික අදිෂ්ඨානයයි කියලා කිව්වේ අපි හිතමු යම් කෙනෙක් සිල් සම අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වෙනවා එදාට තමන් ශික්ෂාපදයක් සමාදන් වෙනවා විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදිය මම අද මේ සීලය රකින කාලය තුල විකාලෙහි ආහාර අනුභව කරන්නේ නැහැ දැන් එතකොට එතනත්තා දහවල් ඉර හැරුණට පස්සේ ආහාර සංඛ්‍යාවට ගැනෙන යම් කිසිවක් අනුභව කළොත් භුක්ති විඳොත් ආහාර සංඛ්‍යාවට ගැනෙන කියලා අපි අදහස් කළේ පින්නතුනේ හපල කන ඒවා කියන එක විතරක් නෙමෙයි. දැන් සමහරු හිතාගෙන ඉන්නේ හපල කන එක තමයි ආහාර. ඒත් හපල කන ඒවා සියල්ලක්ම ආහාර නෙමෙයි. දැන් අපි හිතමු හකුරු ආදී. හකුරු ගිලන්පස සඳහා යෝග්‍ය ගිලන්පසක්. එතකොට ඒක හපලද වලඳන්නේ දිය කරලද වලඳන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ ඒක ගිලන්පසක්. හැබැයි අපි හිතමු බත් වගේ දෙයක් ඒක හපලද වලඳන්නේ එහෙම නැත්නම් දිය කරලා පානයක් හැටියට බොනවද කියන එක අදාළ නැහැ. ඒක ආහාරයක්. ඊළඟට කිරි ගත්තාම කිරි මුදවලා අනුභව කරනවද එහෙම නැත්නම් පානයක් හැටියට පානය කරනවද කියන එක අදාළ නැහැ. ඒක ආහාරයක්. ඒ නිසා ආහාර කියලා කියන්නේ මේ හපල කනවා කියන අර්ථය නෙමෙයි ආහාරයෙන් සිද්ධ වෙන කෘත්‍ය සිද්ධ කරන සමාජයේ ආහාරයයි සම්මත වූ දේවල්. එතකොට Taman විකාල භෝජනෙන් වළකිනවා කියන ශික්ෂාපදයේ සමාදන් වුණු දවසට ඒතනත්තා දහවල් ඉරහැරුණට පස්සේ ආහාර ගැනීමක් සිද්ධ කළොත් ඒක වරදක්. ඒතනත්තාගේ සීලය බිඳෙනවා. එතකොට ඒක වරදක් වෙන්නේ රටක කොහෙවත් නීතියකින් සම්මත කරලා නැහැ දවල් 12 පහ වුණාට පස්සේ ඉර හැරුණාට පස්සේ ආහාර අනුභව කිරීම තහනම් කියලා රටක නීතියක් නැහැ. ඒ නිසා ඒක රටක පොදු සම්මුතිය පොදු නීතිය අනුව නෙමෙයි ඒක වරදක් වෙන්නේ. ඒ වගේම විශ්ව ධර්මතාවය අනුව හේතුඵල අනුව කෙනෙක් කුසගින්නට ආහාර ටිකක් ගැනීම අපරාධයක් හෝ අකුසලයක් නෙමෙයි. එවනම් ඒක විශ්ව ධර්ම න්‍යායට අනුවත් ඒක වරදක් නෙමෙයි. එහෙමනම් අෂ්ටාංග පෝසත සීලේ සමාදන් වුණු දවසට විකාල භෝජනය සිද්ධ කළොත් ඒක වරදක් කියලා කියන්නේ අර මුල් කරුණු දෙකම මත නෙමේ Tamanගේ චිත්තාදිෂ්ඨානය මම අද දවසේ විකාල භෝජනෙන් වළකිනවා කියන අදිෂ්ඨානය Taman විසිනුයි ඇති කරගන්න. ඒ තමන්ගේ චිත්තාදිෂ්ඨානයේ මත රඳා පවතින්නට බැරි වෙනකොට ඒතනත්තාගේ සීලය paludu වුණා කියලා කියනවා. ඒතර සීලය කියලා කියන්නේ කායික වාචසික මානසික සංවරය. ඒතර ඒ අවශ්‍ය විදිහට තමන් ඇති කරගත්තු යහපත් සම්මුතිය මත පිහිටලා කය වචනය සිත සංවර කරගන්නට තමන් දක්ෂ වුණේ නැහැ. එතකොට එතන සංවර බව පිළිබඳ සීලය පිළිබඳ paludu වීමක් එතන සිද්ධ වෙනවා. හැබැයි ඒකේ අපිට නීතියෙන් දඬුවම් ලැබෙන්නෙත් නැහැ. අපාගත වෙලා දුක් විඳින්නට වෙන්නෙත් නැහැ. හැබැයි ඒ තනත්තාගේ සීලය paludu වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා එක්මිනුම් දන්නක් තමයි Tamanගේ පෞද්ගලික චිත්තාදිෂ්ඨාන. මම මේ දේ කරන්නේ මේ මේ දේ කරන්නේ කියලා Taman සමාදන් වෙනවා නම් සීලයක් හැටියට ඒක ආරක්ෂා කරන්නට Taman සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒතකොට ඒක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ. ඒ නිවන් දැකීමට අදාළ පංචශීලය හෝ අෂ්ටාංග සීලය හෝ නවාංග සීලය හෝ දස සීලය හෝ ප්‍රසම්පදා සීලය හෝ තමන් අද ඉඳලා මේ සීලය සමාදන් වෙනවා කියලා අදිෂ්ඨාන කරගෙන සිල් සමාදන් වුණාට පස්සේ ඒක ආරක්ෂා කරගන්නට එතන සංවර වෙන්නට තමන් සැලකිලිමත් වෙන්න. එතකොට ඒ ඉක්මවා කටයුතු කළොත් ලෝකෙන් දඬුවමක් ලැබෙන්නේ නැහැ, අපාගත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් Tamanගේ සීලය paludu වුණා කියලා හඳුන්වනවා. ඒ නිසා අපට කලයුත්ත නොකලයුත්ත තීරණය කරගැනීමේ එක් මිනුම් දණ්ඩක් තමයි Tamanගේ සීලය පිළිබඳ සංවරය පිළිබඳ චිත්තඅදිෂ්ඨාන. Taman සමාදන් වෙලා ඉන්න සීලය. ඒක Tamanගේ පෞද්ගලික කාරණයක්. දෙවැනි කාරණය එතකොට අපි සිහිපත් කළා සමාජ සම්මුතිය. සමහර දේවල් අපි නොකල යුත්තේ අපි ඒක අදිෂ්ඨාන කරගෙන ඉන්න නිසා නෙමේ සමාජයේ විසින් එය නොකළ යුතුයි කියලා පනවාගෙන තියෙන නීතියක් සම්මත කරගෙන තියෙන. උදාහරණයක් ඇටියට අපි හිතමු දැන් රිය පැදවීම. දැන් ලංකාවේ රිය පදවාගෙන යා යුත්තේ ප්‍රධාන මාර්ගයේ වම්පසින් තමයි රිය ගමන් කළ යුත්තේ. සමහර රටවල රිය ගමන් කළ යුත්තේ දකුණු පසින්. එතකොට දැන් මේක ඒ ඒ රටේ සම්මුතිය නීතිය ඒක කඩ කළොත් ඒ තනත්තා දඬුවම් ලැබිය යුතු කෙනෙක් බවට පත් වෙනවා. ඒතර ඒක වරදක්. ඒතර ඒක වරදක් වෙන්නේ Taman එහෙම නොකරනවා කියලා සමාදම් වෙච්ච නිසාත් නෙමේ හේතුඵල වශයෙන් ඒක අකුසලයක් නිසාත් නෙමේ. ඒක රටේ සම්මුතිය රටේ නීතිය හැටියට පනවාගෙන තියෙන නිසා ඊට අනුකූලව ක්‍රියා කරන්නට අපට සිද්ධ වෙනවා. Tamanget anunget යහපත වෙනුවෙන්. නීතියක් සම්මත කරගන්නේ පොදු යහපත සඳහා. සියලු දෙනාගේ පහසුව සඳහා. එතකොට ඒකට අනුගත වෙන්නට අපට සිද්ධ වෙනවා. එහෙමනම් කලයුත්ත නොකලයුත්ත එතනදී තීරණය කරන්නේ සමාජ සම්මුතිය හෝ නීතිය මත. ඊළඟට වැදගත්ම ප්‍රධානම කාරණේ අපි සිහිපත් කළේ විශ්ව ධර්ම න්‍යාය හේවත් හේතුඵල ධර්මතාවය. දැන් අපි හිතමු සමහර කෙනෙක් සතෙක් මරනවා දෙවියන්ට පූජාවක් කරන්න බිලි පූජාවක් කරන්න කියන අදහස. ඒකෙන් යහපතක් වෙනවා දෙවියන් සතුටු වෙනවා අපට උපකාර කරනවා කියන අදහසෙන් ඒක පින්කමක් කියලා හිතාගෙන ඒක හොඳ දෙයක් කියලා හිතාගෙනම සතුන් මරන. එතකොට තමන්ගේ සිතුවිල්ල පැහැපත් වුණාට එහෙම නැත්නම් තමන් මේ කරන්නේ හොඳ දෙයක් කියලා හිතාගෙන හිටියට සමාජයෙන්ොත් ඒක ආගමික නිදහස හැටියට වෙන් කරලා දීලා තිබුණා වුණාට ඒ සතාට ජීවත් වීමේ අයිතිය අහෝසි කිරීමට අදාළ ඵලය අපටත් සසර ගමනේ අකල් මරණ වලට ගොදුරු වෙන්නට හේතු වෙනවා. දැන් එතකොට එතන තීරණය වෙන්නේ විශ්ව ධර්ම න්‍යායත් එක්කලා. එතකොට සමහර වෙලාවට සතුන් මැරීම රටේ නීතියක් හැටියට සම්මත කරගන්නට පුළුවන්. මාංශ සඳහා සතුන් මරන්නට ඒකට අදාළ බලපත්‍රය ගත්තු කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒතර බලපත්‍රය ගත්තාම නීතියෙන් නිදහස් සම්මුතියට එකඟයි. හැබැයි එතනත්තා සතුන් මැරීමෙන් කරගන්න අකුසලය රටේ නීතිය අනුවවත් තමන්ගේ රුචිකත්වය අනුවවත් නෙමෙයි තීරණය වෙන්නේ. ඒ සතාගේ දිවි තොර කළා නම් ඊට අදාළ හේතුඵල ක්‍රියාවලියක් Tamanට සසරේ භුක්ති විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට අපට යමක් හොඳද නරකද ඒක කල යුතුද නැද්ද ඒක අර්ථය පිණිස පවතිනවද අනර්ථය පිණිස පවතිනවද කියලා අපට හඳුනා ගන්නට බුදුදහමට අනුව අපට මිනුම් දඬු තුනක් හඳුනා ගන්නට පුළුවන්. එහි ප්‍රධානම මිම්ම සමස්තයට අදාළ සිංහලද වෙනත් භාෂාවක් කතා කරනවද බෞද්ධද වෙනත් ආගමක් අදහනවද එහෙම නැත්නම් කිසිදු ආගමක් නැතුව निराගමිකද මේ කාරණා මත නෙමෙයි විශ්ව ධර්ම න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සියලුම දෙනාට සියලුම සත්වයින්ට පොදු ධර්ම න්‍යායක් හැටියට තමයි පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා හොඳ නරක කල යුත්ත නොකල යුත්ත කුසලය අකුසලය සීලය දුසිල්වත් බව තීරණය වෙන ප්‍රධානම මිම්ම තමයි හේතුඵල ධර්ම න්‍යාය. අර දෙවනි මිම්ම තමයි ලෝක සම්මුතිය හෙවත් රටක ජනතාවක පනවාගත්තු නීති. තුන්වෙනි කාරණේ තමයි තමන් විසින් සමාදන් වුණු තමන්ගේ සීල ප්‍රතිපදාව. මෙන්න මේ විදිහට මේ காரணා තුනෙන් එහෙම නැත්නම් මේ මිනුම් දඬු තුනෙන් මන බලලා තමයි අපට හඳුනා ගන්නට වෙන්නේ මම මේ කරන දේ හොඳක්ද නැද්ද මේකෙන් සීලය paludu වෙනවද නැද්ද කියලා අපට වටහා ගන්න පුළුවන් ඊළඟට මේ සීලය ආරක්ෂා කිරීම සඳහා අපි පෙළඹෙන මානසික තත්ත්වයක් අපට අවස්ථා තුනකින් හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ අපි පව්කම් නොකර ඉන්නේ පින්කම් කරන්නේ කුමක් නිසාද? එහෙම නැත්නම් අපි නොකල යුතු දේ දැන් සීලය හැඳින්නුවේ අකත්තබ්බ විරති කත්තබ්බ කරන චේතනාදය. නොකල යුතු දේ නොකර සිටීම කල යුතු දේ කිරීම. නොකල යුතු දේ නොකර සිටීමෙන් කල යුතු දේ කරන්නේ ආත්ම මූලික හැඟීමකින්ද මම මට මගේ කියන මේ මමත්වයේ මුල් කොටගෙන සක්කාය දිට්ඨිය මුල් කොටගත්තු හැඟීමකින්ද මම ඒ කාර්යය කරන්නේ ඒ තනත්තාගේ සීලය ආත්ම මූලික වූ ප්‍රතිපදාව ඊට පස්සේ ඉන් ඔබට ගියාට පස්සේ අපි කටයුත්ත කරන්නේ Taman වගේම අනිත් අයත් හොඳින් ඉන්නට ඕන කියන මානුෂීය ආකල්පය මතනම් ඒ තනත්තාගේ සීලය ඊට වඩා උසස් මට්ටමකට එනවා. එය මානුෂීය පදනමක් මත සමාජ දැක්මක් ඇතිව කරන දෙයක්. එතකොට Tamanට වගේම අනුන්ටත් යහපත සිද්ධ වෙන්නට ඕන කියන පුළුල් ආකල්පයකින් ඒ තනත්තා කටයුතු කරනවා. එය අර මුල් தത്വයට වඩා උසස් සීල ප්‍රතිපදාව. තුන්වෙනි අවස්ථාව තමයි ආධ්‍යාත්මික දැක්ම මූලික කොටගෙන සිල් රැකීම. අපි අර දානය පිළිබඳව කතා කළා වගේ ආධ්‍යාත්මික දැක්මක් ඇතුව කටයුතු කරනවා කියලා කියන්නේ මෙහි සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් මම කියලා කෙනෙක්වත් නැති බව නුවණින් තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන මේ දේ නොකල යුතුයි කියලා තීරණය කරන්න එතකොට ඔහුට අනර්ථයක් වෙන නිසාවත් මට අනර්ථයක් වෙන නිසාවත් කියන පටුවා කල්පයකින් නෙවෙයි මේ හේතුවට මෙබඳු කටුක ඵලයක් ඇති කරනවා. ඒ කියන්නේ ප්‍රාණඝාතය සඳහා සිතුවිලි මතු වුනොත් ඒන් Tamanගේ සිතත් කෙලසෙනවා, Tamanටත් අනර්ථය සිද්ධ වෙනවා, ලෝකෙටත් අයහපත සිද්ධ වෙනවා. පාපය කරන මොහොතේ සිත කෙලසනවා, ආත්ම අනර්ථයක් ඇති වෙනවා. ඒ වගේම පාපය කරන මොහොතේ තර අනර්ථයක් ඇති වෙනවා. ඒ පාපය විපාක දෙන මොහොතේ Tamanටත් අනර්ථයක් ඇති කරනවා ලෝකෙටත් අනර්ථයක් ඇති කරනවා මේ විදිහට අකුසල මූලයන් ජනිත වීම තුල අකුසල් සිදු කිරීම තුල නොකල යුතු දේ කිරීම තුල සමස්ත ලෝකයටම සමස්ත විශ්ව ධර්ම න්‍යාය තුල ඇති වෙන විකෘතිය තේරුම් අරගෙන සමස්ත ධම සුරක්ෂිත කිරීමට තමන්ද අනුන්ද කියන පටු ආකල්පයකින් නෙවෙයි මේ සමස්ත විශ්ව ධර්ම න්‍යාය තේරුම් අරගෙන ඊට අනුගත වීම වශයෙන් තමන් නොකල යුතු දේ නොකර සිටිනවා කල යුතු දේ කරනවා. එතකොට ඒතනත්තාගේ සීලය වඩාම උසස් ඥාන සංප්‍රයුක්ත බවකින් යුක්තවයි ක්‍රියාත්මක කෙරේ. ඒ බඳු සීලයක් තමයි අපට ඍජුවම කෙලස් ප්‍රහාණය කරන්නට නිර්වාණ අවබෝධයේ පිණිස පාරමිතාවක් හැටියට ඍජුවම ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතනට අපිට එකවර යන්නට බෑ. අපි අර ආත්ම මූලික පදනම, සමාජ මූලික පදනම කියන මේ අනුක්‍රමයෙන් තමයි අපේ සීලය වැඩෙන්නේ. ආත්ම මූලික කියලා කිව්වේ අපි බොහෝ දෙනා නොකල යුතු දේ නොකර සිටින්නේ මුලින්ම ලෝකයට යහපත කරන්නටවත් එහෙම නැත්නම් මේ විශ්ව ධර්මතාවයක් තේරුම් අරගෙනවත් නෙමෙයි මේ දේ කළොත් මට දොස් අහන්නට වෙනවා මට හිර යන්නට වෙනවා. මට අපවාදයක් ඇති වෙනවා. මට අනර්ථයක් වෙනවා. මට අපාගත වෙන්න සිද්ධ වෙනවා. මට අකල් මරණ ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම මේ දේවල් නොකල යුතුයි. එතකොට ඒ කවර පදනමකින් හෝ නොකල යුතු දේ නොකර සිටීම ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒ සඳහා පාදක වෙලා තියෙන දැක්ම ආකල්පය මම මට මගේ කියන පටු අදහස නම් ඒතනත්තාගේ ඒ සීල ප්‍රතිපදාව පදනම් වෙලා තියෙන්නේ ආත්ම මූලික සංකල්පයක් මත. ඒකේ තියෙන දෝෂය තමයි දැන් තමන්ට යහපත සිද්ධ කරගන්න තමන්ට සෝයක් ඇති කරගන්න තමන්ට සිද්ධ වෙන පීඩාව අනර්ථය වළක්වා ගැනීම සඳහා ඒතනත්තා නොකල යුතු දේ නොකර සිටිනවා. හැබැයි යම් අවස්ථාවක ඒතනත්තාට දැනුණොත් මේක නොකර සිටීමෙන් තමයි මට අනර්ථය සිද්ධ වෙන්නේ කියලා එබඳු තැනක ඕන අපරාධයක් කරන්නට පෙළඹෙනවා. ඇයි තමන්ගේ සුරක්ෂිත බව සඳහා. ඒක තමයි දැන් තව සතෙකුගේ ජීවිතය රකින්න පුළුවන් අපට අනතුරක් නැති තාක්. හැබැයි ඒ සතාගෙන් මගේ ජීවිතයට අන්තරායක් වෙනවා කියලා දැනගත්තු ගමන් බොහෝ දෙනා ඒ සතා ඝාතනය කරන්නට පෙළඹෙනවා. ඇයිද? එතන තියෙන ආත්ම මූලික පදනමක සිල් රැකීම. අපි එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීලා තියෙන්නේ සසර ගමනේ Tamanට සිද්ධ වෙන දුක පීඩා වළක්වා ගන්න. ඒක හොඳයි. නමුත් එතන තියෙන ගැටලුව තමයි මේ වැළකී සිටීමෙන්ම තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ කියලා හිතුනොත් එබඳු තැනකදී Tamanගේ පහසුව සුරක්ෂිත බව සඳහා ඕන අපරාධයක් කරන්නට ඒ තනත්තා පෙළඹෙන්නට පුළුවන්. තමන් රැකගන්නට ඕනෑම අපරාධයක් කරන්නට පෙළඹෙන්න පුළුවන්. එතනදී සීලය ගැන හඟින්නේ නැහැ. මොකද එතනත්තාගේ සංවරය පදනම් වෙලා තිබුණේ තමන්ව රැකගැනීමේ පදනමක්වත්. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් නොකල යුතු දේ වගේම කල යුතු දේ. කල යුතු දේවල් අපි කරනවා ජීවිතේ. මොනවද? අනුන්ට උදව් කරනවා දන් දෙනවා ඒ වගේම සමාජ සේවා කටයුතු කරනවා සාසනික සේවා කටයුතු කරනවා මූලික වශයෙන් අපි ඒවා කරන්නට පෙළඹෙන්නේ Tamanට යහපතක් සුවයක් පහසුවක් ඒ තුලින් ඇති වෙනවා මේ ලෝක වශයෙන් Tamanට අනිත් අයගේ පිළිගැනීමක් ඇති වෙනවා සාංශාරික වශයෙන් අපට සැප පහසුව ලැබෙන්නේ අපි අනිත් අයට දීලා තිබුණොත් තමයි අසරණයින්ට උපකාර කරලා තිබුණොත් තමයි සසර ගමනේ අපි අසරණ නොවෙන්නේ. ඒ වගේම අවශ්‍ය මොහොතේදී අනිත් අයට අවශ්‍ය දේ දුන්නොත් තමයි අපට සසර ගමනේදී අවශ්‍ය තන දේවල් ලැබෙන්නේ. ගෙවල් දොරවල් ඉඩකඩම් දුන්නොත්, ඒ වගේම ආහාර පාන දුන්නොත්, බෙහෙත් දුන්නොත්, වස්ත්‍ර පිළි දුන්නොත් තමයි අපට සසරත් ඒ මූලික අවශ්‍යතා සම්පූර්ණ වෙන්නේ. මේ කාරණේ දැනගත්තාම අපි ගොඩාක් දෙනා දන් දෙන්නේ, උදව් කරන්නේ ඒ වගේම පරෝපකාරය સિદ્ધ කරන්නේ සමාජ හිතවාදීව සාසනික හිතවාදීව කටයුතු කරන්නේ කුමක් සඳහාද මට මේ තුලින් කුසලයක් සිද්ධ වෙනවා ඒකෙන් මට සසර ගමනේ සැප ලැබෙනවා එතකොට එහෙම හිතලා හරි පින්කම් කරන එක යහපත් දේ කරන එක වරදක් නෙමෙයි නමුත් ඒකට මූලික වෙලා තියෙන ආත්ම මූලික සංකල්පයක් එය කෙලස් නසන්නට උපකාර වෙන්නේ නැහැ ඒක වට්ටගාමිනී කුසලයක් හැටියට මේ සංසාර වෘත්තය තුල සැප විපාක ඇති කරන්නට සුචරිතවත්ව ජීවත් වෙන්නට උදව් වෙනවා. හැබැයි කෙලස් නසන්නට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඇයිද? ඒ ප්‍රතිපදාව මෙහෙवला තියෙන්නෙම ආත්ම දෘෂ්ටිය තුල මමායනය තුල සක්කාය දිට්ඨිය තුල ඒ ක්ලේශයන් විසින්ම තමයි ඒ తত্ত্বය මෙහෙवला තියෙන්නේ. එතකොට එය කෙලස් නසන්නට උපකාර වෙන්නේ නැහැ කෙලස් වැඩෙන්නට විනා. හැබැයි යම්කිසි සීල ප්‍රතිපදාවක් එතන එතනත්ත ආරක්ෂා කරනෝ නොකල යුතු දේ නොකර කල යුතු දේ කරන්න නොකිය යුතු දේ නොකිය කිව යුතු දේ කියන්නට එතනත්ත සැලකිලිමත් වෙනවා. හැබැයි ඒක ආත්ම මූලික පදනමක නම් ක්‍රියාත්මක වෙන්නේ ඒක සීල පාරමිතාවක් හැටියට කෙලස් ප්‍රහාණයට උපකාර වෙන්නේ නැහැ. දෙවන අවස්ථාව තමයි අපේ මානුෂීය පදනමකින් සමාජශීලී හැඟීමකින් ඒ කියන්නේ මා පමණක් නෙමෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන. ඒ නිසා මම සතුන් නොමැරිය යුතුයි. මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. ඒ නිසා මං අනිත් අයට උදව් කරන්න ඕන, පරිත්‍යාග කරන්න. මේ විදිහේ ආකල්පයක් ඇති වෙනකොට අපේ මනස තුළ ඒ යහපත සඳහා අවශ්‍ය මානසික මට්ටමක් ගොඩනගෙනවා. දැන් අර ආත්ම මූලික සංකල්පෙන් අපි දේවල් කරනකොට අපි වැළකීලා ඉන්නවා. හැබැයි අමාරුයි. මොකද මනස එතන නැහැ. මම දේවල් නොකර සිටින්නේ ඒ පිළිබඳව මනස සකස් කරගෙන නෙමෙයි මට බයක් තියෙනවා මේක කළොත් එහෙම මට හානියක් වෙයි. ඒ නිසා මම ඒක කරන්නේ. එතකොට ඒක බලහත්කාර ශික්ෂණයක්. කය වචනේ හිර කරගෙන ඉන්නවා. මනස අවශ්‍ය තැනට සැකසিলা නැහැ. ඊළඟට Taman දන් දෙනවා, අනුන්ට උදව් කරනවා. මොකටද? ඒ අයට උදව් කරලා ඒ අය සුවපත් කිරීමේ අදහසක් නැහැ. හැබැයි මට සසර ලැබෙන්න නම් මම දෙන්න ඕන කියන අදහසින් බලහත්කාරයෙන් මතු පිටින් දේවල් හසුරුව ගන්නවා. මානසික වශයෙන් ඊට අදාළ ගුණයක් වැඩෙන්නේ නැහැ. හැබැයි දෙවන අවස්ථාවේ මානුෂීය පදනමකට අපි යනකොට ඊට වඩා මනස සකස් වෙනවා. කුමක් නිසාද? මා පමණක් නෙමේ අනිත් අයත් හොඳින් ඉන්නට ඕන. ඒ නිසා මම සතුන් නොමැරිය යුතුයි. ඒ නිසා සොරකම් නොකළ යුතුයි. මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්න ඕන නිසා මට පුළුවන් හැටියට මං එයාට උපකාර කරන්න ඕන. යම් පරිත්‍යාගයක් කරන්න ඕන, සහාය වෙන්නට ඕන. ඒ ආකල්පේ වැඩෙනකොට ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම සාධනය කරන්නට Taman මානුෂීය හැඟීමකින් කැප වෙනවා. අන්න එතකොට මනස මනස තුල යම් පෙළඹීමක් ඇති වෙනවා ඒ සුචරිතය අකත්තබ්බ විරත කත්තබ්බ කරන නොකල යුතු දේ නොකර සිටින්නට කල යුතු දේ කරන්නට අර මානුෂීය ගුණය Tamanට ලොකු සහයෝගයක් සලසනවා ඒ සීලය අර මුලින් කියන ලද ආත්ම මූලික ප්‍රතිපදාවට වඩා උසස් මට්ටමක පවතිනවා ඊළඟට තුන්වෙනුවට අපි සිහිපත් කළේ ආධ්‍යාත්මික දැක්මක් ඇතිව ඒ සීලය ප්‍රගුණ කිරීම එතනදී මමය ඔහුය කියන ආකල්පවල ඔබට ගිහිල්ලා මෙහි පවතින්නේ නාම රූප ධර්ම සමූහයක්. නමුත් මේ නාම රූප ධර්ම යම් තැනක කෙලසෙනවා නම් ඒ එතනටත් අනර්ථයක් ලෝකෙටත් අනර්ථයක්. උදාහරණයක් හැටියට බෙහෙත් පැලෑටියක් අපි සිටවන්නේ තමන්ගේ වත්තේද අනුන්ගේ වත්තේද කියන එක ගැටලුවක් නෑ කාගේ වත්තේ තිබුණා වුණත් ඒක ලෝකෙට යහපත පිණිස පවතිනවා ඒක මගේවත්ෙම තියෙන්න ඕන කියලා හිතන්නේ අපි අර මමත්වයත් එක්කලා. එතකොට මගේවත්ෙත් තියාගෙන අනිත් අයගේ වතුවලත් හිටවන්න ඕන කියලා හිතන්නේ අපි අර සමාජශීලී පදනමක. හැබැයි අපට අර ඒ ඖෂධයේ යහපත ඒන් ලෝකෙට සිද්ධ වෙන යහපත තේරුම් ගත්තට පස්සේ ඒක මගේවත් ඒවා වන්න පුළුවන් නම් එතන අනුන්ගේවත් ඒවා වන්න පුළුවන් නම් එතන වෙනත් තැනක වවන්න පුළුවන් නම් එතන කොතන හරි ඒ ලෝකයේ තුල ගොඩනගන්නට උත්සාහ කරනවා. ඇයි ඖෂධය යහපත කරන්නට උපකාර වෙන නිසා. ඒ වගේම වසවිස ආදිය තමන්ගේ වත්තේ වැවුනත් ඒක අනර්ථයක්, අනුන්ගේ වත්තේ වැවුනත් අනර්ථයක්. කොතනක තිබුණත් එය මේ පරිසරයට හානියක් කරනවා. අන්න ඒ විදිහට තේරුම් ගන්නට පුළුවන් වෙනකොට අපි එතන මමය ඔහුය කියන පටු අර්ථයක හිර වෙන්නේ නැතිව ඒ අදාළ සංස්කාර ධර්මයන්හි පවතින ස්වභාවය ඒවා ගති ලක්ෂණ ඒවාට අදාළ හේතුඵල ක්‍රියාවලිය හඳුනාගෙන කෙලස් නැසීම සඳහා විමුක්තිය ලබ සාක්ෂාත් කර ගැනීම සඳහා මනස නිදොස් කරගන්නටත් ඒ කියන්නේ මේ ක්ලේශයන්ගෙන් සිත නිදහස් කරන. ඇයි ක්ලේශයන්ගෙන් සිත නිදහස් කරගන්නේ? සබ්බේ සංඛාරා දුක්ඛා මේ සියලුම සංස්කාරයන් සත්වයෝවත් පුද්ගලයෝවත් ආත්මවත් නෙමේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා බිඳී යන નિසරු ධර්ම සමූහය. ඒ නිසා ඒවා වෙනුවෙන් සිත කෙලසා ගැනීම යෝග්‍ය නැහැ. ඒවා වෙනුවෙන් අපි කයින් වචනෙන් අපරාධ කරන එක අකුසල් කරන එක යෝග්‍ය නැහැ. මොකද එහෙම අපරාධ කරලා අකුසල් කරලා මරාගෙන කොටාගෙන හොරකම් කරගෙන රකින්නට තරම් වැදගත් දෙයක් මෙහි ඇත්තේ නැහැ. මෙහි තියෙන හේතුප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන නාම රූප ධර්ම සමූහයක් විතරයි. මම කියලා කෙනෙකුත් නැහැ. ඔහු කියලා කෙනෙකුත් නැහැ. රකින්නට තරම් දෙයක්වත් නැහැ. රකින්න පුළුවන්කමකුත් නැහැ. හටගත් හටගත් නාම රූප ධර්ම අනිත්‍ය ලක්ෂණය නිසා වහා බිඳී යන. ඒ බිඳී යනකොට ඉතිරි වෙන කිසිවක් ඇත්තෙත් නැහැ. එතකොට මේ සමස්ත ධර්ම ස්වභාවය තමන්ගේ පංචස්කන්ධය තුලින් අනුක්‍රමයෙන් විදර්ශනා වඩලා ඒ ප්‍රඥාව අවදි කරගන්නවා නම් ඒ දැක්ම අවදි කරගන්නවා නම් එතෙන් පටන් ඒ තනත්තාගේ සංවරය පදනම් වෙන්නේ ඒ බඳු පුළුල් ප්‍රඥාවක් පාදක කොටගෙන. එතකොට මූලික වශයෙන් ආත්ම මූලිකව සිල් රකින්නට පුළුවන්. ඊළඟට මානුෂීය හැඟීම පදනම් කොටගෙන සිල් රකින්නට පුළුවන්. ඊළඟට ප්‍රඥාවෙන් ආධ්‍යාත්මික දැක්මක් අවදි කරගෙන අපට සිල් රකින්න පුළුවන් මොකක්ද සීලය කියන්නේ නොකල යුතු දේ නොකිරීම කල යුතු දේ කිරීම පිළිබඳ ක්‍රියාත්මක වීම එතකොට අපි පැහැදිලි කරගත්තා නොකල යුතු දේය කල යුතු දේය කියලා කොහොමද අපි තීරණය කරන්නේ ආත්මාර්ථ පරාර්ථ ආත්ම අනර්ථ පර අනර්ථ කියන කාරණා මත තමයි අපි ඒක කල යුතුද නොකල යුතුද කියලා තීරණය ඊළඟට බුදුදහමේ කියවෙන කරුණුවලට අනුව ඒ ආත්මාර්ථය පරාර්ථය සිද්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි මිනුම් දඬු තුනක් අපි සිහිපත් කළා එකක් තමයි Tamanගේ පෞද්ගලික චිත්තාදිෂ්ඨානය කියන්නේ මේ සීලය මම රකින්නයි කියලා සමාදන් වීම දෙවෙනි කාරණය තමයි සමාජයේ පොදු සම්මුතිය හෝ නීතිය තුන්වෙනි කාරණය තමයි ප්‍රධානම කාරණේ ඒ තමයි විශ්ව ධර්ම න්‍යාය වූ හේතුඵල පදනම ඒතර අපි කල යුතුද නොකල යුතුද කියලා යමක් තීරණය කරන්නට ඕන ප්‍රධාන මිම්ම තමයි එහි හේතුව කුමක්ද ඵලය කුමක්ද එතකොට මොන විදිහේ මූලයක්ද ඒකට මුල් වෙන්නේ ලෝභයද ද්වේෂයද මෝහයද ඒ අකුසල මූලයන්ගෙන් ජනිත වෙනවා නම් මෙතනත් කෙලසෙනවා බාහිරටත් ඒක අනර්ථයේ පිණස පවතිනවා එමනම් අපි කෙලස් නසන්නට යන ගමනේදී ක්ලේශයකට වසඟ වෙලා දේවල් කිරීම යෝග්‍ය නැහැ. අපි කෙලස් නසන්නට නම් ක්ලේශය දුරු කරමින් ඒ යහපත සිද්ධ කරන්නට ප්‍රයාත්මක වෙන්නට අවශ්‍යයි. මෙන්න මේ විදිහට ආත්ම මූලික පදනමක් තුළ සිල් රකින්නකොට එතනත් යම්කිසි ප්‍රතිපදාවක් වැඩෙනවා. හැබැයි ඒක කෙලස් නසන්නට සමත් වෙන්නේ නැහැ. ඒ වගේම Tamanට ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ කියලා දැනුනොත් හෝ ඒකෙන් අයහපතක් වෙනවා කියලා දැනුනොත් හෝ තමන්ගේ ප්‍රතිපත්තිය කඩා හිරවන්නට එින් පිරිහෙන්නට ඉඩකඩ තියෙනවා. සමාජ මූලික සංකල්පයක් එහෙම නැත්නම් මානුෂීය සංකල්පයක් මත අපි දේවල් කරගෙන යනකොට එහෙම කළාට අපි බලාපොරොත්තු වෙන යහපත ලෝකෙට සිද්ධ වෙන්නේ නැහැ. අනිත් අයකින් යහපතක් කරගන්නේ නැහැ කියලා සමාජයේ යම් යම් අඩුපාඩු දකිනකොට අපේ ප්‍රතිපදාව කඩා වැටෙන්නට පුළුවන්. තුන්වෙනි අවස්ථාව ප්‍රඥා මූලිකව ආධ්‍යාත්මික දැක්මකින් කටයුතු කිරීම. එතන අර කවර හේතුවක් තුලින්වත් අපේ ප්‍රතිපදාව ගිලිහෙන්නට පදනමක් නැහැ. එයිද මේ කාර්යය අපි කරන්නේ ක්ලේශ ප්‍රහාණය සඳහා මේ සසර ගමන નિසරු නිසා මේ සංස්කාර ධර්මයන්ගේ එහෙම කා කොටාගෙන මරාගෙන හොරකම් කරගෙන එහෙම රකින්නට තරම් වැදගත් දෙයක් මෙහි ඇත්තේ නැහැ. අකුසල් සිදු කරගෙන පවත්වා ගන්නට තරම් වැදගත් දෙයක් මෙහි ඇත්තේ නැහැ. අන්න ඒ නිසා අපි අකුසලයෙන් වළකිනවා. කුසලය යහපත විමුක්තිය සඳහා Tamanට උපකාර වෙනවා. ඒ කියන්නේ මේ පංචස්කන්ධයේ විමුක්තිය සඳහා මෙහෙවන්න උදව් වෙනවා. අනිත් අයටත් විමුක්ති මඟ මතු කරගන්නට ප්‍රඥාව උපකාර වෙනවා. ඒ ආකාරයෙන් ආධ්‍යාත්මික දැක්මක් තුළින් වැඩුණු ප්‍රඥාවක් තුළින් යම්කිසි කෙනෙක් සීල ප්‍රතිපදා පුහුණු කරනවා නම් එය තමයි හැබෑවටම සීල පාරමිතාව හැටියට කෙලස් නසන්නට උපකාර වෙන්නේ. ඉතින් එකවරම අපිට එතනට යන්න බැරි වුණත් අනුක්‍රමයෙන් ටිකෙන් ටික මේ සීලය පිළිබඳ මෙහෙම පියවරෙන් පියවර අපි ඉදිරියට මනස දියුණු කරගන්නට ඕන කියන අදහස සිත්හි දරාගෙන ශික්ෂණ මාත්‍රයකින් රැඳෙන්නේ නැතිව ශික්ෂණ කියලා කියන්නේ බලහත්කාරයෙන් කය වචනය සංවර කරගන්නවා මනසේ ඊට ප්‍රතිවිරුද්ධ දුර්ගුණ මතුවෙනවා. ඉතින් එතනින් නවතින්නේ නැතිව මනසත් කොහොමද අපි මෙතනට අනුක්‍රමයෙන් සකස් කරගන්නේ? ඒ සඳහා මානුෂීය සංකල්ප, ඒ වගේම ඒ අකුසලෙන් වළකින්නට අවශ්‍ය කරුණාව, මෛත්‍රිය, සද්ධාව, ප්‍රඥාව, වීරිය, ලැජ්ජ බය ආදී ගුණාංග ටිකෙන් ටික අපි මතු කරගන්නට ඕන. ඊට පස්සේ ප්‍රඥාවෙන් අපි ලෝකේ දකිමින් ඒ ගුණාංග තුල ස්ථාපිත වෙනකොට අපේ සීලය නිවනට උපකාර වෙන ඍජු ප්‍රතිපදාවක් බවට පරිවර්තනය වෙනවා.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 මිය පරලෝ යන්නට එදුණු පියාණන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් මංගල වීරසිංහ ස්වාමි පුරුෂයාණන් ඒ වගේම නිලසි වීරසිංහ සඳිති වීරසිංහ මිනිබිරියන් අරුණී බන්දුසේන ලේලිය ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සහ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් සසුන සුරකින්න නිවන් මඟ වඩන බෝසත්වරු ඇතුළු ශාසන දයා ඇති සියලු සත්පුරුෂයින්ට පාරමිතා පිරීමට සහායක් හැටියටත් සම්බුද්ධ ශාසනයේ චිරකාලයක් පවතිවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව අද මේ පින්කම සිදු කරන බව සඳහන් කරලා තියෙනවා.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 ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද අප සියලු දෙනාගේ ආශිර්වාදයෙන්ද නදීෂ මදුරංග වීරසිංහ පුතුණුවන්ට පවතිනා වූ අපල උපද්‍රව අන්තරායන් දුරු වේවා ආයුරාෝග්‍ය භාග්ය සම්පත් වර්ධනය වේවා නිදුක්ව නිරෝගීව සුවපත්ව සුවසේ ජීවිතය පවත්වන්නට වාසනා ශක්තිය ලැබේවා. ඒ වගේම දායකත්වයේ දරන යමුනා රසාංජලි කත්‍රාරච්චි ඒ මෑණියන්ටත් ඒ වගේම මංගල වීරසිංහ පියාණන් ඒ වගේම නිලසී වීරසිංහ සඳිත්ති වීරසිංහ යන ඒ දරුවන් ඒ වගේම අරුණි බන්දුසේන මහත්මිය ඇතුළු මේ පින්කමට සහ සම්බන්ධ වෙන සෑම සියලු දෙනාටමත් ආශිර්වාද කරන සෑම දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව වෙත්නම් මේ සියල්ලක් දුර වේවා ආයුර ආෝග්‍ය භාග්ය ආදී සම්පත් වර්ධනය වේවා හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර ආදී දියුණුවටපත් වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි.